එතකොට ස්වාමින් වහන්සේම නැත්නම් මේ සාරිපුත් මහා ස්වාමින් වහන්සේම උත්තරක් දෙනවා පංචපදහාන යංගානි. කෙනෙකුට මේ ශාසනයේ වැඩිම උපකාර කරන පහේ ඛණ්ඩායම පහේ පොකුර නම් ප්‍රධානාංගය පහ. ඉතින් ප්‍රධානාංග පහ සර්වඥාන්සේ විවිධ සූත්‍රවල සඳහන් කරලා තියෙනවා. මේ කියන දසුත්තර සූත්‍රයේත් ඔය සාරිපුත්‍ර සංසූපට දක්වලා තියෙනවා.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 වෙනකන් ඉන්න ඕනේ ඔය ಗುಣ අපි ළඟ නැහැ කියලා ඒ ಗುಣ ලයිස්ටෝ බිත්තියක් කරගෙන එතෙන් ගිහිල්ලා පිටිපත් හැරලා එනවා ඉතින් ලොකු ස්වාමීන් වහන්සේලා උනන්දු උනේ මෙවුවා උපයන්න සපයන්න පටන් ගත්තොත් මේවා තිබිය යුතු සුදුසු අම්මතෙන් දැනගත්තොත් ඒ අවශ්‍ය කරන යෝගාවචරය සරුවච්චන් වහන්සේත් එක්ක ජේතවනාරාමේ හිටියත් දැන් මේ වගේ අවුරුදු 2600 පස්සේ හිටියත් මත්තර පහර වෙන ගෞතම සරුවච්චන් මෛත්‍රී සරුවච්චන් වහන්සේ හම්බුණත් මේක උපයන්න ඕනේ.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 ඒ වගේම තමයි Taman ළඟ පටන් ගන්නකොට හරිම ෂටගති රාශියක් තියෙනවා. මායාවී ගති රාශියක් තියෙනවා. වංචනික ධර්ම පිරිලා. හැබැයි ඒක නක් දන්නේ නැහැ. ඒ නිසා අහිංසකයි. නමුත් භාවනා කරන්න ගිහිල්ලා විශේෂයෙන්ම කමඨාන සූද්ධ වෙනකොට තේරෙනවා අපේ කට බොරු කිව්වේ නැතත් දිව බොරු කියනු.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 ඒ නිසා අපි ෂටමායාවී ගති ඇති කියලා හිතාගෙන හෙලි කරනකොට ආවිගත ආහිස පාසු හොති. හෙලි කෙරුවොත් පහසුයි. ඒ හෙලි කරනකොට හෙලි වෙන්නේ හෙළුව වගේ එකක්. ලැජ්ජාවෙන් දරවන දෙයක්. හෙලි වෙන්නේ තණ්හාව. හෙලි වෙන්නේ මාන්නේ. හෙලි වෙන්නේ දිට්ඨිය. නමුත් ශාසනය කෙනේ අපි මේ බුදුහාමුදුරු ඉස්සරහනේ ඉන්නේ.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 ඒක මේ විහිං වහගෙන යන්න යන ශිෂ්ටාචාරයක් අද තියෙන්නේ මේ බෞද්ධ වුණාට පස්සේ භික්ෂුන් වහන්සේ වුණාට පස්සේ යෝගාවචර වුණාට පස්සේ අපි අතර මේ බිපීම එනකොට ඒක ශාසනයට හම්බෙන ලොකු දායාදයක් එතකොට ඒක ප්‍රඥාව වශයෙන් තමයි මල පිපෙන්නේ නිසා මේ පස්වෙනි ප්‍රධානාංගිය ප්‍රධානයට උදව් කරනවා මේ අංගයට කියන්නේ පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා කිටි වචන ප්‍රඥාව අද ලෝකේ තියෙන මේකටත් ප්‍රඥාව කියනවනම් මේ බුදුහාමුදුරු කියන අතර ප්‍රඥාව මොකද්ද කියලා අහන්න හිතෙනවා අද මේ විපාක වලින් මැනලා මේ සම්මාන මේ සිලෝක දීගෙන යන ප්‍රඥාව අම්මු අමනකමක් අම්මු අමනකමක්. එච්චරයි කියන්නේ. එතකොට මේ කියන්න තියෙන්නේ ලොකු බුදුහාමුදුරුව කියනවා මේ ලෝකී ප්‍රඥා කියලා જાතියක් තියෙනවා. ලෝක සංවර්ධනය කියලා જાතියක් තියෙනවා. ලෝකේ නිර්මාණය කියලා දෙයක් තියෙනවා. මේ ලෝක ප්‍රඥාව, ලෝක නිර්මාණය, ලෝක සංවර්ධනයේ අන්තිම වඩන්නේ සුසානයක් විතරයි කියලා තියෙනවා. සුසාන වඩඩකෝ ලෝක වඩඩකෝ. අපි මෙතෙක් කල් අපේ ජීවිතය ගත කරේ මේ එළියේ තියෙන මේ කුණු අරපේ ඉගෙන ගන්නවා. ඒකන ගැනීම නිසා උනේ මොකද අපි ළඟ තියෙන අර උද්‍යත්ත ගාමිනී පඤ්ඤාව වගේ විපස්සනා ප්‍රඥාව වගේ කියන එක තලාව ඔබලා යටපත් වෙලා ڇප්ප වුණා. ඒ බුදුමේ පඬිස්සාංශේ ඒ වුණත් කියනවා මේ ලෝකේ තියෙන ප්‍රඥාව ඉගෙන ගත්තට අඳින්න නැත්තම්, පැහිය වෙන්නේ නැත්තම්, අඳුර පාන්නේ නැත්නම් බාධාවකින් තොරව විපස්සනාට වැඩ ගන්න පුළුවන්. ඒක උද්‍යප්පගාමිනී උද්‍යත්තගාමිනී ප්‍රඥාවට වැඩ ගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රඥාව මේ ලෝකීය ප්‍රඥාවෙන් ඇන්දොත් අන්ධහැර පෑවොත් මාන්නක්කාරකම් කෙරුවොත් ඒක සුද්ධ පාඩුවක් වෙනවා විපස්සනා. කොච්චරද කියනවා ලෝකීය ප්‍රඥානේ ත්‍රිපිටක පිළිබඳ දැනුම හෝ ඕනෑමට වැඩිය පැහෙන්න ගියොත් භාවනාවට බාධායි. අවශ්‍ය නැහැ. මේ වැඩේට ඔය කෝතුරු තෙල් කල 7යි 7යි ඕනේ නෑ.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 ඒකට පොත්පත් කියවන්න වෙලාවක් තිබුණේ නැහැ. අර මේ කුණු හරපයක් ඉගෙන ගන්න අපි මේ විද්‍යාව කියලා. ඒ නිසා බුද්ධ ධර්ම ඉගෙන ගත්තේ නැහැ. අපි විද්‍යාව බුද්ධ ධර්ම ඉගෙන ගන්න උන් කියන්නේ කලාකාරයෝ කියලා. උන් පන්තියේ දක්ෂ නැති උන් උන් කලාව ඉගෙන ගන්න ඕනේ. විද්‍යාව බුද්ධ ධර්ම ඉගෙන අපි ඇවිල්ලා විද්‍යාවේ. අපි ඇවිල්ලා තියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළුය. සංස්කාරයෝ නෙවෙයි. يعني කියන්නේ තියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළුය කියාගෙන හිටියේ. ඊට පස්සේ මම බැලුවා මේ මහතී සයිඩෝ කතා කරනවා මේ උද්‍යප්ප ගාමිනී පඤ්ඤාව කියලා එකක්.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 තබ්බේ සංඛාරා දුක්ඛා එමෙ ඇතිව නැති වෙන සියල්ල දුක සුළු දුක් වෙන සුළු. ඉතින් අපි මේකේ හට ගන්න වෙලාවට සතුට වෙන්නයි. මේක නැති වෙන වෙලාවේ කනගාට වෙන එක තමයි ශිෂ්ටාචාරය කියලා කුණු අරපයක් මේ පොල් කටුමාලය කොළුවේ දාගෙන ඉතින් මේ ශිෂ්ටාචාරය රකින්න හදන මිනිහට කවදාකවත් උද්‍යප්පේ ඥානෙ රකින්න දක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ සන්නාලියනේ සින්දුවේ ලියලා තියෙන රබින්දනාත් ආගෝ මේ කුරුඳුල් දුවගේ දුවේ දුවක් කැපතිලා සන්නාලිය බොහොම සන්තාල සන්තෝෂෙන් ඒ සලුවක් පේනවා. ඉතින් ගිහිල්ලා ඇහුවට පස්සේ කියනවා අනේ මේ දුවක් ඉපදිලා සන්තෝෂෙට සලුවක්. ඊට පස්සේ දවසේ යනකොට ඊටත් වැඩිය හැඩ වැඩ දාලා සලුව වෙනු කියනවා. ඒ දුව දීකක දෙන්නයි හදන්නේ. ඒකට මේ සලුව වැනි අන්තිම දවසේ ආන කනකොක් පාටින් හැන්දෑ යාමේ මේ කාටදල අනේ මිය ගිය දුවගේ මිනිය වහණ්ඩයි. මේ සලුව වියන්නේ. ඉතින් එකම සන්නාලිය ඉපදින දාට සතුටු වෙනවා. මැරෙන වෙලාවට කනගාටු. ඉතින් අපි ඔක්කොමලා සන්නාලියලා තමයි.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 එහෙම නැත්නම් ආතතිය අරගෙන තියෙන්නේ. අසහනය අරගෙන තියෙන්නේ. ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම උඹ ඔය කොච්චර නටනවද ඔයදී උඹට අදාළ නෑ. එහෙම නැත්නම් උඹට පාලනය කරන්න බෑ කියලා හරියට කේන්තියක්. එහෙම කියලා කොහොමද මට කැක්කමක් තියෙන නිසා නේ. මං කතා කරන ඔයලට කැක්කමක් නෑ.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 එක එක්කත් කැමති තුරු ගිනාපු අධහානේ තියලා යන්න එහෙම බෑනේ. ඉතින් ඒක ඉතින් මගේ පංගුවනේ. ඉතින් මගේ හැඹිලිය දාගෙන මම යනවා. ඉතින් මේ බුදුහාමුදුරුවෝ කියන වගේ මට තේරුණේ මේ මිනිස්සයා මේ කීයකරි හම්බ කරන්නේ පච ගහට ඉඳන පච ගිනව නෙවෙයි.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 උඹලා විල කොහෙ නීති දාන්නේ? පුළුවන් නම් ගම බෙන්න කපා. ඉවරයි. ඔය හැම අසහනයකට මෙච්චරයි කියන්නේ. ඉතින් උඹ නැතුව මට ඉන්න පුළුවන් ජොලිය අවුරුදු 6ක් කරනකම් අපි ජොලිය හිටියන්නේ. මේ 6න් පස්සේ මේ උරචක්‍ර මාරාව ඔලිය දාගෙන මේ විඳවන්නේ. 6 4 තේරෙන්න පටන් ගත්ත දවසේලා කක්ක තමයි. 6 4 වෙන්නේ ඉස්සලා ඕන කෙනෙක් අසහනයක් තියෙනකොට පොඩි එකෙක් දිහා බලන්න බලනකොටම අසහනයක් නැති වෙනවා. එයින් බැන්න පූදෙක් දිහා බලන්න. එයින් බැන්න මාළු ටැංකියක් දිහා බලන්න. එක් එක් ගවත් අසහනේ නැහැ. මනුෂයාට අසහනින කාරණා දෙකක් තියෙනවා. කසාදේ සල්ලි. ওই දෙකම මනුස්සයා හදාගත්ත දෙකක්. තිරසනාට ওই දෙකම නැහැ අසහනේ නැහැ. කවදාකවත් තිරසනේ ගිහිල්ලා තියෙනද සයිකියාට්‍රික් කෙනෙක් ගාවට කියලා අහන්න බෑ. යකන් තිරසනුන් අතර සයිකියාට්‍රිස්ලා ඉන්නවද කියලා බලන්න. උන්ට ඉන්න ඔක්කොම ස්වභාවිකයි. අහනවර උද්දේ වල් බල්ලන්න කවදාකවත් ලෙඩක් හැදිලා තියෙනවද කියලා. දැන් ගමේ හැදෙන අපේ ගෙවල් වල හැදෙන බල්ලන්ට නැති ලෙඩ නැහෙනේ.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 ඒක තමයි වචනේ. මේ තමන්ගේ gedetta මරගාතේ මේ ධම්මන්ගේ දේවත් කරගන්න බැරුව මේ පවුලේ කට්ටියගේයි, ජාතියේයි, ආගමේ සීරකෙම සැප දුක් ගන්න හදනවා නැත්තම් සාධාරණ ඉෂ්ට කරන්න හදනවා මේ ඇතිව නැතිව යන පද්ධතියක් අල්ලන්න මේ දේ කරන්නේ. අපි බුදුරජාන් වහන්සේ සඳහන් කරන මුළු ලෝකෙම දයන් නිසිතෝ ක්වාහං කච්ඡායන ලෝකෝ මේ ලෝකයේ දෙකක් නිසා නිකක් මත තමයි තියෙන්නේ අත්‍ත්‍යංච නත්‍ත්‍යංච.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 කොහේදෝ නැති හිතවිල්ලක් එනවා දකින්නවනම් නෑයි කියන මතයක් ගොඩනගන්න බෑනේ. මේ වෙන්නේ මෙහෙනම් කොහොමද මේ මතුනේ? උදය දකින්නවා නම් ආස්වාසේ උදේ දකින්නවා ප්‍රස්වාසේ උදේ දකින්නවා පිම්බීමේ උදේ දකින්නවා හැකිලීමේ උදේ දකින්නවා මේ සද්ද එකපාරට ඇති වෙනවා දකින්නවා වේදන ඇති වෙනවා දකින්නවා හිතවිලින දකින්න මේක නෑ කියන්න බෑනේ මේ තියෙන්නේ ඒ වගේම ඇතිවිච්ච දේ නැති වෙනවා දකින්නවා තියෙනවා කියන එකක් තියෙන්නත් බෑනේ මේ තිබිලා නැති උනේ අලු කුච්ච පුතනක් කපුරු පිච්චෝගේ අලුවත් නැතුව නැති වෙනනේ.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 උන්දට කියන්න පුළුවන් උන්දගේ සීල රැකෙනවයි කියලා. උන්දට කියන්න පුළුවන් උන්ද සතිය අඳුරනවයි කියලා. දැන් යෝගාවචරියොත් මේ මන අපේ අල්ලගෙන නටන්න හදනවා භාවනාවෙන්. මොකද භාවනාවද හරිනේ මගේ භාවනා දාත හොඳයි. මට අරක තුනා නම් හොඳයි මේක වුණා නම් හොඳයි කියලා ඕනෙම අද දක්වා කියපු හැම කමඨාන් සුද්ධ කරන කොලේකම් බලන්න කියනකොට තේරෙනවා මේක යටින් කියනවා කියලා මනාපේ.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 නමුත් එතන අහුවෙන්නේ නැති එකක් තියෙන්නේ. ඉතින් අහුවෙන්නේ නැතුවට යාට නීරසකම කම්මැලිකම එනවා. ඉතින් ඒක ගුරුවරයා කොච්චරක් අනුකම්පාවෙන් කොච්ච එයා දැන ගුරුවරට පරිප්පුව කාලා තියෙනවා. ඒක ගුරුවරයා දන්නා මමත් ඕක ගොඩාවේ කාලානේ. ඉතින් තාම අනුකම්පාවෙන් කියලා කියලා කියලා කියලා බහතෝරාගත්ත දවසේ තේරෙනවා.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 හරි ගිය කාට හරි යනවා බැරි කාට බෑ. ඒ මට්ටමට එනකොට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, චිත්ත විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියන භයානක විසුද්ධි හතරක් ගෙවන් වෙලා එතකොට නම් තේනවා ඔන්න දැන් නම් ජාම බේර ගන්න දන්නවයි කිය. නමුත් ඒක අමාරුම දේ තමයි දන්නේ නැති කෙනාට කියලා දෙන්න ගියොත් ඔකොම කරගෙන කරගෙන යන් ඔය සැප දුක දෙකම ඉනෝක කරගෙන දිගට යෑමේ ප්‍රශ්න තියෙන්නේ.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 එතකොට යාර තේරෙනවලු මම එදා ඉඳගන්න යනකොටත් මම ගිනු ගිහිලා තියෙන උනන්දුවේ. මං උදගන්න යනකොටමත් පිපිච්ච මනසකින් ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ ධර්ම પરම්පරාව පෙළ ගැහිගෙන ආව හැබැයි යන වෙලාවේ මගේ හිත මනස පිපිච්ච බව මම දන්නේ දැනගත්තේ සෝවාන් ඥානෙ පාන උනාට පස්සේ. ගියාට පස්සේ තමයි ආපු බාර පේන්නේ. හරිම අමාරුයි ඒක මේ විස්තර කරන්න නිසා ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. යන කෙනාට තේරෙන්නේ නැහැ. මම මේ ඉදිරියට යන්නේ පසරද කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ සතත අභ්‍යාසය කරන්න. සකච්ඡකාරීව කරන්න. ශ්‍රද්ධාවෙන් කරන්න. ඕක දිගට කරගෙන යන්නකෝ. කෙදිර ගන්න එපා.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 මොකද ලාභ හම්බුනත් භාවනා කරනවා. පාඩු හම්බුනත් භාවනා දුක හම්බුනත් භාවනා කරනවා. සැප හම්බුනත් භාවනා කරනවා. යස හම්බුනත් භාවනා කරනවා. ආය සම්බුනත් භාවනා. මාර ප්‍රමෝහණං කියන. මායя මෝහණයටපත් වෙනවා කිය. ඉතින් ඒ කෙනාට ඔය කියන විදිහේ මේ උදේ පය දෙකටම සමහිත. යස ආයස දෙකටම සමහිත නම් නිවනක් ඕනෙත් නැහැ. නිවනේ වගේ ඉන්නේ. එයා එනේ නැදේ මේක යොදවලා බලනවා. මගේ මේ දන්න මූලධර්ම යොදලා බලන්න කවදාකවත් නිෂ්ප්‍රභ වෙන්නේ නැහැ. හැබැයි පේනවා කාටවත් තේරෙන්නේ නැහැ කියලා. කට්ටියනික හෙන ගහච්ච සෝම් පිටිනේ වගේ මූණ තියන බලාගෙන ඉන්නවා. දැන් මට පේන්නේ ඒ වගේ ටිකක් තමයි. කිසි කෙනෙකුට නෑ මූණට ලේ නෑ නිකන් කින පෙම් ගතියක් නෑ මූණ ඉතින් භාවනා කරනවා තමයි නිකන් හරියට නිකන් කාඩ්බෝඩ් කැලි අපාපා ඉන්නා වගේ. ඔහි කිසිම තේරුමක් නැහැ. මොකද මේ කට්ට පන්නන්න ඕනේ. මේ මල පැන්නට පස්සේ ඇටයි නිවන නොලැබෙන්න ඕනේ යා මේ අර කියන්නේ යුවරජ තනතුර හම්බුණා වගේ. එයා දන්නා ඊට පස්සේ මම තමයි රජ වෙන්නේ කියලා. දෙයියොත් ගරු කරනවා, බ්‍රහ්මියොත් ගරු කරනවා, සමනලෙට රතුන වෙනවා වගේ ඕනම සබහ ධර්මයකට උදව් කරන්න යනවා.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 අපිට තනන්වත් බිම ඉඳ ගන්න බෑ. අපිට තනන්වත් තනියම බාරක බැලලා යන්න බෑ. උන් වටකොටු බැඳගෙන ප්‍රද පෞද්ගලික ආරක්ෂා දාගෙන මන්න විකාරයක්ද? අපිට එහෙම උණක් නැහැ. අපිට ඕන තැනක යන්න පුළුවන්. එහෙම ගන්නෑ. ඒක නිසා ඔය කවුරුනත් ඔය යන්න හදන තැනේ තියෙන උදේවය, දැන් ඉන්නකේ තියෙන උදේවය, ඉඳලා ඇවිල්ලා තියෙන උදේවය.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 ඉතින් එහෙම තියෙනවනම් බුදුහාමුදුරුවෝ රාහුල පුංචාමුරට හොරෙන් දෙනවනේ ওই කෑල්ල තියාගනින් කියලා. දුන්නේ අවුරුදු 10 15ක් 14ක් භාවනා කරා. එහෙනම් දෙන්න තිබුණේ මේක පොඩ්ඩක් තියාගනින් උඹට බුදු වෙන්න පුළුවන් නැත්නම් උඹටත් සෝවාන් වෙන්න පුළුවන්. එහෙනම් අඩු ගන්න යසෝදරාවට ප්‍රියම්බිකාවට දෙන්න තිබුණනේ ඔය සීක්‍රට් එක.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 ආ හොඳයි හොඳයි යනවනේ යන්නේ. ඉතින් බාප්පා යනවනේ යන්නේ. ඉතින් අපව එන්නවනම් එන්නේ එච්චරයි. ඉතින් අර අච්චර ආශාවෙන් වඩපු සතිය ඡේ වෙලා යනකොට පශ්චාත්තාප වෙනවනම් ඒ සතියත් මල හෝතුවක්. ඒකත් දුකනේ. මම ඇලන් මැචියන් තමයි බණ කියනකොට එක දවසක් මම උත්සාහ කරා මේ ආනාපාන දිහා බලලා ආනාපානේ ගෙවිගෙන ගිහිල්ලා මොනවත් අරමුණක් නැතුව ඒ සතියෙන් ඉන්නවා. එතකොට මම ඇහුවා ඒ කමඨාන සුද්ධ කරන කෙනාගෙන් ආනාපානේ පෙනෙමින් දක්ෂිමින් තියෙන සතියත් ආනාපානති අරමුණු නැතුව පවතින සතියත් මේ දෙකෙන් කොයි එකද හොඳ? කොයි වඩා හොඳ සතිය? ඉතින් අර කෙනා උත්තර දෙන්නේ නැහැ. නැගිටින්නේ නැහැ ලැජ්ජාව නිසා හෝ සබකෝල නිසා. අර ඉස්සරහින් පාතකම්ම කෙනෙක් කියනවා. ඉතින් සංසෝක අහන්න දෙයක් ඈ. ආනාපානෙ ගිවුනට පස්සේ ඇතින් විවේකිනේ හොඳ කියලා. මං කො මං ඔයාගෙන් නෙවෙයි ඇහුවේ. මං ඔය ප්‍රශ්නේ ලියුපු එක්කනාගේ. දැන් ඔයාගෙන් මං ප්‍රශ්නයක් අහනවා. දැන් ආනාපානෙ ගිවන් වෙනකම් බල්ලා විවේක තන්නේ කරපස්සේ ඒක හොඳයි කිව්වට පස්සේ පහුවෙන්ද ඒක ආවේ නැත්තම් මොකද වෙන්නේ?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 අකාලිකවම ප්‍රතිපල. ඉතින් කොයි වෙලාවෙයි දන්නේක හැම වෙලාවෙම අහඹයක්. යම් කිසි කෙනෙක් කවදාක හෝ මේ උදේත් ගාමනේ ප්‍රඥාව වගේ ඥාන දසන විසුද්ධියේදී ඒ වෙනස ඇති වුණා නම් එයාට තේරෙන පටන් ගන්නවා මෙතෙක් කල් ප්‍රතික්ෂේප කර කර හිටියා හඳුනාගත්ත ගමන්ම ප්‍රතිඵල ලැබෙනවා කිය.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 මට බුදුහාමුදුරු දීලා තියෙනවා පට්ටමක් ධර්ම සේනාධිපති කියලා. ඒ නිසා මම උඹලෙන් අහනවා මේ සාසනේ පහක් වශයෙන් බහූපකාර ධර්ම මොනවද කියලා. දන්නේ නැත්නම් ප්‍රශ්නේ අහපන්. දැනගනි උත්තරේ දැනගනි පංච ප්‍රධානියංග. ඒ අන්තිමට තියෙන්නේ මොකද්ද මේ ඇතිව නැතිව යන දේ අල්ලන කතන්දර ගොතන්න එපා.